ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රදීප් අබේසුන්දරයි. ආයුබෝවන් රසවත්යනි හිතවන්තයනි මේ ආරම්භ වන්නේ ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් ඔබ වෙත ගෙනෙන රසානන්දයක් ගීතය ජීවිතය පිළිබඳ කතිකාවක් මේ කන්ද උසයි කියලා කියන්න නම් තවත් උස කඳු රැසක් අපි දැක තිබෙන්නට ඕනේ. මේ ගඟ දිගයි කියලා කියන්නට අවශ්‍ය නම් තවත් දිග ගංගා, පළල් ගංගා දැක තිබෙන්නට ඕනේ. එවිට සසඳන බලන්න පුළුවන්. මගේ අත්දැකීම් අනුවත් අප බොහෝ දෙනාගේ දැනට තිබෙන දැනුම අවබෝධය අනුව පිරිමි ළමයි විශ්වවිද්‍යාලවල ඉගෙනීම පිළිබඳ අඩු උනන්දුවක් දක්වන්නේ. අපේ රටේ ගෑනු දරුවෝ සෑහෙන ඉදිරියේ අධ්‍යාපනය ලබන කුසල ප්‍රවර්ධනය කරගන්නවා. ඒ ඉතා විශිෂ්ට දෙයක්. හැබැයි පිරිමි ළමයි මේ අධ්‍යාපන මාර්ගයේ ඉවතට පැන අයාලේ යන්නේ නම් ඊටම කේදවාචකයක්. ඒ ගැන සිහි කටයුතුයි. විශේෂඥ වෛද්‍ය රුවන්වේක නායක මහතා අප වෙත විශාල කෘති තුනක් තිරින කළා. ඒ කෘති තුන සුනී ශාන්ත මහා සංගීතඥයාගේ ජීවිතය නිර්මාණකාරයේ පිළිබඳවයි ලියා තිබෙන්නේ. දිවිසැරිය මී ඇසි මිහිර. ඉතින් සුනී ශාන්තයන්ගේ මේ භූමිකාව නැවත නැවත සිහි ගැනීම මේ රසඥතාව උසස් මට්ටමකට ගෙනෙන්නට හේතු වෙනවා. අප කල්පනා කළා එබැවිනි සුනිශාන්තයන් විසින් නිර්මාණය කොට ගායන ලද ගීයා ඉරිදා සංග්‍රහයට මෙසේ එකතු කරන්න. අප්‍රමාණ වශයෙන්ම අපි ඇසූ රසවින්දි ගීත රසක් තිබෙනවා. ඕලු පිපිලා වෙන ගීතයක් ගංගා වෙන ගීතයක් මරෙන් හීන් සැරේ වෙන ගීතයක් එම නිසා අපි ඒ ගීත සමුදායෙන් මෙසේ ඔබට තීරණ කරන්නේ මෙම ගීතය. Thank you. 一路那么的。 දිවූ නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ හිම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු නවතිනු Martino. ආදී ඇහැලිය ගොඩ කවි පොතක් ලියා තිබෙනවා දෙවෙනි වර මං කැමති නිල් අහසට අමාලි ඇහැලිය ගොඩගේ කවි පොතේ කවියක් තෝරගන්නවා පාට පාට හීන උලපු නේක නේක හැඟුම් ඔබපු හීන පිරුණු සාප්පුවක අයිතිකාරියා කළු පැහැයට ඇලුම් කරපු කළු වැඩිතර අතින් මකපු එහිම සොඳුරු පාට සොයන පාටකාරියක්. දඩබ්බරම හිතක් දරපු මුරණ්ඩු සිතු විලි වපුරපු ඒ අස්වනු නෙලන්න යන හීනකාරියා බවහර බස ව්‍යවහාරික භාෂාවල සම්භාව්‍ය භාෂා ලක්ෂණ මිශ්‍ර කරන ලද නිර්මාණයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. බණ්ඩාර හැලියෙකුට දීපද රචකයාගේ දියණිය අමාලි ඇහැලියගොඩ. ඉතින් අපි බණ්ඩාර ඇහැලියගොඩ විසින් ලියා ආචාර්ය රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය කළ පියවරුන් සම්බන්ධව ලියවුණු ගීයක් කදිම ගීයක් තෝරගන්නවා අපේ ඔබේ මනදුල සපුරන්නට සුනිල් එදිරිසිංහ විශාරද ගායකයාණන් මේ ගීය ගායනා කළා. දෙසතුරු සදිසි සිනවරුන් අනුමුදු තබා බැතියෙන් වන්දනා කරන් වන්දි වන එසේ ගම්ගන පුරක් සිවහන වංක ජීවනි දෙසතුරු සදිසි සිනවරුන් අනුමුදු තබා බැතියෙන් වන්දනා කරන් තන පස්කුල නිතර දන් දුන් පියවරුන් වෙතින් ජාතනි ඇසත් ඌරුවේ කරන ලද පවක් පළදී කියන දැසහිලි නගරය අපල දූ පුතුන් වන්නි වන පෙතේ සම්දනව් සුරන් නිවහන වංශ දිවිවන දෙසතු සදිසි පිරවරු සබා පැතියෙන් වන්දනා කරන්නේ මන්නිවන පෙතේ ගම්රණ පුරක් නිවහන වන්දගිරි වලින් වෙසතුරු සදිසිරු අත්මුතු සමා බැකේ වන්දනා කරම් මන්නිවන පෙතේ ගම්රණ පුරා නිවහන වන්දනී වනේ වෙසතු සදිති සියලුන් අනුතුන් සභා බැතියෙන් වන්දනා කරන්නේ චතුරාශ්‍රයේ ඉස්සරහා ලක්ෂාන්ත අතුකෝරල තව ප්‍රබල කවි ලියන රසවත් හරබර කවි ලියන කවියෙක්. ඔහුගේ අලුත් පොත කියවන්න ලැබුණා කවි පොත. ඒ පොත බොහෝ දුරට ලියා තිබෙන්නේ සිව්පද ආර ස්පර්ශ කරමින්. එම නිසා ඒ කවිවලට සාධාරණයක් ඉෂ්ට කරන්නට නම් අපි කවි කියවන්නට අවශ්‍ය වෙනවා. ඒ කවි කියවා අපට පුළුවන් වෙනවා ජීවිතේ ඉගෙන ගන්න. මුතු ඇටයක් කඳුලක් මෙන් දැක්කත් සමහරු සිටියම විමසන කාගේ දැසට දැන හුරු මිනිපිරි උරයක හැඩයකි උස්සන් යන හුරු වක්කරමින් ඉන්දිය මහ සයුර තරම් බොරු වර්තමාන චිත්‍ර රූපයක් කියන කවියේ එක කවියයි. එහි ඇතුළත් තුනේ ඒ කවි පෙළේ ඒ කවියයි ඔබ වෙත කියා පෑවේ. ආනන්ද ගමගේ සංගීත වේදියා අප අතරින් සමුගත්තා. සුනින්ද සිරිසේන කලාකරුවා අප අතරින් සමුගත්තා. ආනන්ද ගමගේ මට හමුවන්නේ 80 දශකයේ. මවිසින් ලියන ලද මාළනී බුලත් සිංහල ගායන ශිල්පිනිය ගැයූ තාරපාර දිග පාට පාට කඩ ගීතයේ තමයි අපි හමුවන්නේ. ඔහු අබයාලු ටෙලිනාටකයේ ඉතාම රසවත් නිර්මාණයක් බවට පත් කළ සුදත් දේවප්‍රියගේ. විශාරද එඩ්වඩ් ජයකොඩි ඇතුළු පිරිසක් ලස්සනට ගායනා කරා ඒ ගීත. ටීබී ඉලංගරත්නයන්ගේ අබයාලු නවකතාවනේ. ආනන්දගමගේ ඊට පස්සේ සිනමා කෘති කීපයක්, ටෙලි නාට්‍ය කීපයක්, සරල ගී කීපයක් උපවත් කළ සිය ප්‍රතිභාන්විත සංගීත නිර්මාණයන්කි. පුන්සිරි සොයිසා හැමදායන. එකම මංගක කියන ගීත වැනි ගීත අපට මතකයි. මේ ආනන්ද ගමගේගේ නිර්මාණයක්. ළමයින් සුවඳයි කඳුලක දිලිසේ මත දැසේ කෙම්විම ඔබමයි මිලාන ලෝකේ හසරලි උයනයි තුඩින් තුඩේ අද අපි ජීවත් වෙන්නේ సంతానගත ඝන අඳුරු අගාධයකයි. සැබවින්ම ආලෝකය කොතැනකද? එම ශක්තිය ඔබ තුල සැඟවී පවතී. එය අවදි කරගන්න. අපට තිබෙන්නේ අපේ හිත ප්‍රබෝධයේ සතුටේ සැහැල්ලුවේ අවදි කොට කුසීතකමෙන් මිදලා වැඩ කරන එක, විවේක ගන්න එක, අත්හිත, පරහිත ගුණය වපුරන එක. නිසල සිතක අදිසි බලය කියා පොතක් කියවුවා. චන්දන ගුණවර්ධන විසින් ලියන ලද චන්දන ගුණවර්ධන අප දෙතින් අකාලයේ අප හැරගිය සෞර්දේක් ශිෂ්‍යයෙක් අපේ පසුව හොඳ දේශකයෙක් බවට පත් වුණා. ඔහු සිහිපත් කරනවා ಭಾರತೀಯ භජන ගීයකට අවස්ථාව සැලසෙනවා. දිවි පලුෂ්කා මහා සංගීතවේදියා මේ ගීතය ගායනා කළ තුමක චලිත මේ ගීතය ආශ්‍රයෙන් මඩවලැස් රත්නායකයන් ආහා පුරා කියලා සිංහල ගීතයක් නිර්මාණය කළ අමරදේවයන්ගේ ඇරයුමි. ඒ නවක චලිත අප අද අසන්නට උත්සාහ කරන්නේ පලුෂ්කා සංගීතවේදියාගේ මේ ගීතයයි. चलत रामचन्द्र तुमति चलत रामचन्द्र बाजत पञ्जनियामति चलत रामचन्द्र किलकि किलकि उठत धाय किलकि किलकि उठत धाय गिरत भूमित पताय धाय मातु गोदलत दशरथ की चलत रामचन्द्र बाजत चलत रामचन्द्र अञ्चल रज अङ्गधाडि अञ्चल रज अङ्गधाडि विविध भाति सो दुलारि विविध भाति सो धन मन धन वारि धन मन धन धन मन धन वारि कहत मृदु बचनिया विद्रम अरुण आधर अधर े अरुण आधर बोलत मुख मधुर मधुर बोलत मुख मधुर मधुर शुभ गनाश कामे चारु लटकत लटकन झुम चलत राम बाजत भेदार सुम चल त राम चंद सुम चल त राम चंद सुम चल त राम चंद सुम चल त राम चंद बाज भेडनार तुलसीदास अति आनंद तुलसीदास अति आनंद तुलसीदास दास तुलसीदास अति आनंद देख के मुखार बिंद देख के मुखार बिंद रघुवर छवि के समान रघुवर छवि के समान रघुवर छवि के समान रघुवर छवि बन जा चल राम चंद्र बाजत पंदनिया तुम चल राम चंद्र ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක